ඒ සූත්‍රයට අදාළ දහම් කරුණු මේ වේලාවේ පටන් සමාජයේ විවිධ තරාතිරමේ ඉන්න දායක දායිකාවරුන් සඳහා කරුණා මෛත්‍රියෙන් දේශනා කරනවා. මේ සූත්‍රයේ දේශනා කලේ සරියොත් මහරහතන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී භික්ෂූන් වහන්සේලාට බොහෝ අවස්ථාවලදී මේ ප්‍රසිද්ධ වචනය භික්ෂූන් වහන්සේලා කියන නිසා ජනතාව ප්‍රකාශ කරන නිසා ඒ වචනේ નિયම අර්ථය පැහැදිලි කරලීම් සඳහා තමයි මෙසේ දේශනා කරන්න යෙදුනේ යම පිළිබඳව තත්වාබෝධය හරියට අවබෝධ කර ගැනීම තමයි සම්මා දිට්ඨිය කියන වචනේ නියම අර්ථය ශේක අශේක ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාට වගේම ලෞකික ජන සමාජයේ අයට මේ වචනේ අර්ථය පැහැදිලි කර ගැනීම නැහැමි සමාජයක් ගොඩනැගීමට ශිෂ්ටාචාර ජන සමාජයක් ඇති කිරීමට අතිශයින්ම උපකාරී වෙනවා ළමා සමාජය කෙනෙකුට වුවත් තරුණ පහේ කෙනෙකුට වුවත් මධ්‍යස්ථ කෙනෙකුට වුවත් ගිහි පැවිදි කුමන කෙනෙකුට වුවත් සාමාන්‍ය සමාජයේ ජීවත් වෙනකොට යමක් පිළිබඳව පැහැදිලි අවබෝධයකින් ක්‍රියා කිරීම හරියට යමක් පිළිබඳව කාරණා දැන ගැනීම තමාගේ වගේම අනුන්ගේ යහපතට හේතු වෙනවා ඒ නිසා ප්‍රඥාවට මුල් තැනක් දීමෙන් කටයුතු කිරීමෙන් හැමදෙනාගේම මෙලොව වගේම පරලොව ජයග්‍රහණයට හේතු බොහෝතවන බව ඊතා කරුණාවෙන් සඳහන් කරන්න පුළුවන්. සරියොත් මහ රහතන් වහන්සේ ස්වාමීන් වහන්සේලා අහපු කාරණාවලට හික්තාවතානුකෝ සම්මාදිට්ඨි කොමන අර්ථයෙන් සම්මාදිට්ඨියන වචනය පාවිච්චි කරනවාද යන්න කරුණෙන් කරුණට උන්වහන්සේ ඊට පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. ඒ අනුව ඉදාවුසෝ අරිය ශාවකෝ අකුසලං ජානාති අකුසල මූලං ජානාති කුසලං ජානාති කුසල මූලං ජානාති එත්තාවතාපිකෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති යන වචනයෙන් සඳහන් කළේ මේ විදිහටයි යම් කිසි ආර්ය ශ්‍රාවකයෙක් අකුසල් හැවත් පව් කියන જાති හරි හැටි දන්නවාද? ඒවා ඇතිවීමට මූල ධර්ම පිළිබඳව අවබෝධයක් තියනවාද? එසේම යම් කෙනෙක් පින්හවත් සුචරිතය කුසල ධර්ම කියන ඒවා දන්නවාද? ඒවා ඇතිවීමට මූල ධර්ම දන්නවාද? එසේ දැනගන්න එක්කලා පළවෙනි අංකයේදී සම්මා දිට්ඨි කියන වචනය ලබන්න සුදුසුයි කියලා. පින්වත්නි, දහම් පාසල් අධ්‍යාපනයේ ලබන දරුවන් වෙනත් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනයේ ලබන අය සදහවත් උපාසක උපාසිකාවරු නිතර පාවිච්චි කරන භාවිතා කරන වචනයක් උනත් සම්මාදිට්ඨිය යන්න එහි නිවැරදි අර්ථය අවබෝධ කර ගැනීම කාගේ යහපතට හේතු වෙනවා. ඒ අනුව මුලින් සඳහන් වෙනවා යම් ආර්ය ශ්‍රාවකේ අකුසල ධර්ම දන්නවාද කියලා. ඒ අකුසලයේ කියවේ මේවයි යම් කිසි කෙනෙක් තමාගෙන හරි හැටියට නොසිතා අනුන්ගේ ජීවිත වනසනවා නම් එසේ නොමෙතනම් ප්‍රාණඝාත ආදී අකුසලයක් කරනවා නම් ඒ අකුසල කරන අය ඒ වාගේම Tamanda අයිති නැති දෙයක් කොමන ක්‍රමයකින් හෝ වංචාසිතින් සොරසිතින් ගන්නවා නම් සුචරිතය දුරු කරලා දුෂ්චරිතයට බර වෙලා වැරදි ලෙස කාම මිත්‍යාචාරයේ අනුගමනය කරනවා නම් සත්‍ය පසංකොට අසත්‍ය දේවල් බොරුව මුසාව පාවිච්චි කරනවා නම් මද්ද්‍රව්‍ය භාවිතා කරනවා නම් ඒ වගේම අනුන් හිච්චිදවන නපුරු වචන පරුස වචන ප්‍රයෝජනයක් නැති හිස් වචන භාවිතා කරනවා නම් ඒ වගේම අනුන් නසන විනාශ කරන දැඩි ලෝභයක් තමා තුළ දෙනවා නම් එසේම අනුන්ට හිංසා පීඩා කරනවා නම් හරි කාරණා අවබෝධ නොකර මිත්‍යා දෘෂ්ටිකව ක්‍රියා කරනවා නම් මේ දස අකුසල කර්ම කෙරෙහි ක්‍රියා කරන්නා එක්කදගෙන් ඒ කාරණා දන්නවා නම් ඒවා හේතු වෙන ලෝභය, ද්වේෂය, මෝහය කියන මූල ධර්ම තුන ගැන පැහැදිලි අවබෝධයක් තියෙනවා නම් ඒ දරත්තා සම්මා දිට්ඨිය වේ. ඒ වගේම යම් කෙනෙක් කුසල කර්මය කියනවා දන්නවා නම් කුසල කර්ම ඇතිවීමටත් මූල ධර්ම ගැන පැහැදිලි අවබෝධයක් තියෙනවා නම් ඒ ආයටත් ඒ නාමයේ ලැබෙන බව. එනම් සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමෙහි වරදවා නොහැසිරීම, අසත්‍ය නොකීම, මත්පැන් භාවිතා නොකිරීම හිස් වචන කතා නොකිරීම අනුන්ගේ හිත රිදවන වචන කතා නොකිරීම තමන්දවත් අනුන්දවත් ප්‍රයෝජනයක් නැති හිස් වචන භාවිතා කිරීම ඒ වාගේම තවත් අදහසක් තියෙන්නේ අනුන් මරන්න නැති අදහසක් ඇති කර ගැනීම ඒ වාගේම කාම වස්තු වලින් වෙන්වීම කාඩවත් හිංසාවක් පීඩාවක් කරන්නේ නැතිවීම මේ වාගේ කුසල ධර්ම කෙරෙහි ඒ වාට මූලික වන අලෝභය අද්වේෂය අමෝහය කියන මූල ධර්ම පිළිබඳව පැහැදිලි අවබෝධයක් තියෙන අය ආර්ය ශ්‍රාවකයා තමයි සම්මා දිට්ඨිය කියන නාමයේ ලබන්න සුදුසු බව මෙහිදී ප්‍රකාශ කරලා තිබෙනවා මේ තරුණ යහෝ ස්වාමීන් වහන්සේලා සරියුත් මහ රහතන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි මේ කාරණා හැර තවත් සම්මාදිට්ඨිය කියන නාමය ලබන්න සුදුසු කාරණයක් එහෙම තියෙනවාද කියලා. ඊළඟට සරියුත් මහ රහතන් වහන්සේ වදාරනවා යම් කිසි ආර්ය ශ්‍රාවකයෙක් සතරාකාර ආහාරයේ පිළිබඳව දන්නවාද? ආහාර ඒ ඇතිවීමට හේතුව දන්නවාද? ආහාර නිරෝධය ගැන අවබෝධයක් තියෙනවාද? ආහාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ගැන අවබෝධයක් තියෙනවා නම් දෙවැනි වතාවට එම ආර්ය ශ්‍රාවකයාත් සම්මාදිට්ඨිය කියන වචනේ ලබන්ට යෝග්‍යයි කියලා. පින්වතුනි ඒ ආහාර තමයි කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංජේතන ආහාර, විඥාන ආහාර කියලා කාරණා හතරක් දක්වලා තිබෙනවා. රූප කලාපයක් ගොඩනැගීමට ආභරණයක් වන නිසා යම් ඕජාවක් එහි ඇතිවෙන නිසා පිටු වශයෙන් ගන්නා වූ ආහාරයට කියනවා කබලින්කාර ආහාරය කියලා. ඒ ආහාරය ගැන පැහැදිලි අවබෝධයක් ආර්ය ශ්‍රාවකයාට තියෙන්න ඕන. ඒ වගේම පස්සාහාරය කියලා කියන්නේ චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන මේ ඉන්ද්‍රයන්ට කෝප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යනාදී වශයෙන් යම් අරමුණු එකති වෙච්ච වෙලාවේ ඒ කෙරෙහි වේදනාවක් ඇති වෙනවා ඒ වේදනාව සුඛ දුක්ඛ වශයෙන් වෙන්නට පුළුවන් පාව නමුත් එවැනි වේදනාවක් ඇති වෙන නිසා ස්පර්ශය පස්සාහාරේ කියා මේ සඳහන් වෙනවා. මනෝ සංචේතන ආහාරේ කියලා කියන්නේ කුසල අකුසල චේතනා සමූහයකට මනස සියල්ලටම මුල් වෙලා කුසල කුසල කර්ම සිදු කරනවා. ඒ නිසා මනෝ සංචේතනා නමින් ආහාරයක් සඳහන් කරලා තිබෙනවා. සිව්වෙනි ආහාරය විඥාන ආහාරයයි ඒ කියන්නේ කාමාවචර අකුසල් සිත් 12ක් කුසල් සිත් 8ක් රූපාවචර කුසල් 4ක් අරූපාවචර කුසල් 4ක් මේවා නා කාම භව විභව නාම රූප ඇති ගැනීමට ප්‍රතිසන්ධියක් ලබා ගැනීමට ආවරණයක් වන නිසා විඥානයත් ආහාරයක් හැටියට සරියොත් මහ රහතන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ විදියෙන් බැලුවාම ආහාර හතර පිළිබඳව අවබෝධයක් තියෙන්න ඒවා ඇතිවීමට හේතුව දැනගන්න එක්කන නිරුද්ධ වීම දන්නවා නම් ඒ සඳහා යා යුතු ප්‍රතිපදාව දන්නවා නම් ඒ අයත් ආර්ය ශ්‍රාවකයන් සම්මා දිට්ඨිය යන වචනයට නාමයක් අර්ථයක් දීලා තියෙනවා මේ දෙවෙනි ප්‍රශ්නෙන් පසුව ස්වාමීන් වහන්සේලා නැවතවතාවක් සරියොත් මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීන් මේවා හැර තවත් මොකවත් කියනවාද සම්මාදිට්ඨිය ගැන වචනය ලබා ගන්නද ඔව් තවත් කියනවා එකද උන්වහන්සේ වදාරනවා යම් කිසි ආර්ය ශ්‍රාවකය දුක්ඛ සත්‍යය පිළිබඳව අවබෝධයක් තියනවාද සමුදය සත්‍යය ගැන අවබෝධයක් තිබෙනවාද නිරෝධ සත්‍යයකට දැනීමක් යථා තත්ත්වයේ දැනගෙන සිටිනවාද? මාර්ග සත්‍යයක අවබෝධයක් දැනගෙන තිබෙනවාද? එසේනම් චතුරාර්ය සත්‍යයේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්නා තත්ත්වාවෝදයක් ලබාගෙන ඉන්නා පැහැදිලි දැනීමක් ලබාගෙන සිටින්නා සම්මා දිට්ඨිය කියන වචන යෝග්‍යයි කියලා සුදුසුයි කියලා නම් කරනවායි කියලා සරියොත් මහරහතන් වහන්සේ වදාලා පින්වතුනේ අපි මන භාවනාදිය කරන අය සිල් සමාදන් වෙලා ඉන්න අය දහම් පාසල් අධ්‍යාපනය ලබන අය වෙනත් ආයතනවලදී පොත්පත් කියවන අය අපි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නිතරම කතා කරනවා ඒ වුණත් මේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් අපට තිබෙනවා අඩුයි ඒ නිසා දැන් අපි බලන්න ඕන මේ චතුරාර්ය සත්‍ය නමින් සඳහන් කරලා තියන්නේ කුමක්ද කියලා. ප්‍රථමයෙන්ම මේ ආර්ය සත්‍ය හතර මුලින් දකින්න ලැබෙනවා දුක්ඛ සත්‍යය කියලා. මේ මුලින්ම ආරම්භ වෙනවා ජාතිවි දුක්ඛ. එනම් ඉපදීම කියන එක දුකයි කියලා. මේ ජාතිය ඉපදීම කියන්නේ කුමක්ද? සංජාජ ඔක්කන්ති අබිනිබ්බච්චි තණ්හානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චතාවසා ජාති එක ජීවිතයක් ලබාගෙන ඉඳලා තව ජීවිතයක් ලබනවා නම් අබිනිබ්බච්චි තවදනක උත්පත්ති ලබනවා නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන යන පංචස්කන්ධයාගේ ලැබීමක් ලැබෙනවා නම් ආයතනානං පටිලාභෝ රූප වේදනා සංඥා සංඛාර විඥාන ආදී ඒ ආයතන හයක ප්‍රතිලාභයක් වෙනවා නම් එවැනි ආයත කියනවා ජාතියයි කියලා මේ ඉපදීම හැවත් ජාතිය දුකක් හැටියට සඳහන් කරලා තියෙනවා ඒ මක් නිසාද ප්‍රතිසන්දියක් ලබාගෙන ජාතියක් ලබාගත් නිසා තමයි සමාජික වශයෙන් නොඑක් විදියේ කාරණා අවශ්‍ය වෙන්නේ ඒවා නොලැබී ගියාම ඉපදුණු තැනැත්තාට බලවත් දුකක් ඇති වෙනවා. ඒවා එක එක කාරණා ගොනු කර ගැනීමෙන් තමයි සඳහන් කරලා තිබෙන්නේ ජාති විදුක්ඛා. ඉපදීම දුකක් හැටියට සඳහන් කළේ. ඉපදුණු තැනැත්තාට සදාකාලිකම ඒ වගේ ඉන්ට ලැබෙන්නේ නැහැ. එහෙනම් ජරාපි දුක්ඛා ජරාවටපත් වෙනවා දිරීමටපත් වෙනවා ඒ ශරීරයේ අංග එහෙමනම් අපේ ඇස් නොපෙනී යාම, කන් නොඇසී යාම, ගඳ සුවඳ තේරුම් කර ගැනීමට බැරි වීම, රසදෙත්ත අවබෝධ කර ගැනීමට බැරි වීම, ශරීරයේ ස්පර්ශයක් ලැබෙනකරු දැනීම, ඒ වගේම ශරීරයේ මොයික් විදිහේ සුකෘත්ත්වයට ගත්වීම මේවා බලාගෙන ගියාම අපේ ශරීරයේ අත්‍යවශ්‍ය අංග ජරාවට සහ දිරීමටපත් වෙනවා මේ නිසා තමයි අපට අවශ්‍ය විදියට කාරණා කරගන්න බැරි නිසා මේවා දිලා යාම මේ සත්‍ය බලය හීන වී යාම දුකක් හැටියට සඳහන් කරලා තිබෙන්නේ එහෙනම් ඉපදීම පමණක් නෙවෙයි ජරාව හා දිරීමටපත් වීමත් දුකක් හැටියට සඳහන් කළා ව්‍යාධිපි දුක්ඛ අපට කායික හා මානසික වශයෙන් විවිධ රෝගාබාධ ඇති වෙනවා ලෙඩ රෝග ඇති වෙනවා. අපේ අත්‍යවශ්‍ය කාරණා කර ගැනීමට බැරි වෙනවා සමාජයේ කොයි කාට වුණත්. ඒ නිසා ලෙඩක් රෝගයක් ඇති වීමත් ව්‍යාධියක් ඇති වීමත් දුක්ඛ සත්‍යෙහි දුකක් හැටියට සඳහන් කරලා තියෙනවා. මරණං දුක්ඛං ලෝකේ ජීවත් වෙන බොහෝ කෙනෙක් අපි බහන කාලයක් ජීවත් වීමට හිතනවා. එහෙම වුණත් සදාකාලික ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. මරණයටපත් වීමෙන් සියල්ල අතහැර යනවා. ඒ නිසා මරණයටපත් වීම දුකක් හැටියටයි සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. ඒ වාගේම අපේ අනාගත අඩුරුදිය සඳහා හෝ වේවා මෙලව ජීවිතයට හෝ අපට උදව් උපකාර කරන අපේ ආදරණීය ගුරු දෙමව්පියාදීන් හිත මිතුරන් වැනි ප්‍රියජනක උදවිය අපෙන් ඈත් වීම බලවත් දුකක් හැටියට වදාලා හේහි විප්පයෝගෝ දුක්ඛෝ කියලා. ඒ වගේම අපේ සුභ සිද්ධියට අනුව කටයුතු කරන්ද කෙනෙකු නොමැති වීම නම් එහි බාධා කරන අය අපට එකතු වෙනවා නම් ඒ අප්‍රියංගේ එකතු වීමක් දුකක් හැටියට වදාලා. පින්වතුනි මේ විදිහට බලාගෙන ගියාම මේ කාරණා විතරක් නෙවෙයි සංඛිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ඊටාම සංක්ෂේප වශයෙන් ගත්තම සත්ත්ව ශරීරයක් සකස් වෙලා තිබෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධයම මහ දුක් ගොඩක් හැටියටයි ධර්මයේ සඳහන් වෙන්නේ එහෙමනම් දැන් මේ දුක්ඛ සත්‍යය ගැන කතා කිරීමෙන් පමණක් වෙයි හැම දිනාටම දුක යනු කුමක්ද කියන එක පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන. ඒ අවබෝධයක් ලබා ගැනීමට නම් ඒ වාගෙන හරියාකාර තත්ත්වාබෝධයක් අවශ්‍යයි. එහෙම ඇති වුණාම තමයි ඒ දරත්තා සම්මාදිට්ඨි හරි දැකීමක් හරි අවබෝධයක් ලබා ගත්තයි කියලා මෙහි සඳහන් වෙන්නේ. දැන් මේ දුක්ඛ සත්‍යය කියන එක අවසන් වුණාට පස්සේ අහනවා මේ දුකක් ඇතිවීමට හේතුව කුමක්ද කියලා. ඒක තමයි සඳහන් කරන්නේ සමුදය සත්‍යය හැටියට. යායන් තණ්හා පෝනෝ භවිතා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාවි නන්දිනේ සය්‍යති දං කාම තණ්හා භව තණ්හායි භව තණ්හායෙන් පෙන්වුම් කරලා තිබෙනවා. ඒ තන් වලදී ඇතිවෙනා වූ අපේ සලායතන වෙනවා අසකන දේවනාසේ ශරීරේ හිතේ කියලා මේ ඉන්ද්‍රියන්ට ගෝචර වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා අරමුණු තිබෙනවා මේ අරමුණු කෙරෙහි ඇතිවෙනා වූ අපේ තණ්හාවක් සහ ආසාවක් ඇති වෙනවා ඒවා ඇති වෙන්නේ ප්‍රේජනක රූපයක් දැක්කම මෙහෙරි හඬක් ඇහුණාම රසයක් දැනනම ලොකු ආස්වාදයක් දැනුණාම ශරීරයේ ස්පර්ශයක් දරුණාම සිතට යම් අරමුණක් දරුණාම එහිදී අපි ආසාවක් ඇති කරගන්නවා මේ ආසාව වඩාගෙන් තණ්හා පැත්තට හැරුණත් ඒ තණ්හාව තමයි නැවත ප්‍රතිසන්දියක් ලබා ගැනීමට හේතු බොහෝත වෙන්නේ උත්පත්තියකට එහෙමනම් දුක්ඛ තුනේ ඇයි මේ සමුදය කියන තණ්හා පදනම් කොටගෙනයි ඒ නිසා ආර්ය ශ්‍රාවකයාට දුක්ඛ සත්‍ය වගේම සමුදය ආර්ය සත්‍ය ගැන පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන. ඒ අවබෝධයේ පමණක් නෙවෙයි ඊළඟට මේ තණ්හාව දුරු කරගැනීමෙන් අපි කුමක්ද ලබන්නේ බෞද්ධයින් හැටියට? නිරෝධේවත් නිර්වාණයයි. නිර්වාණය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙහි කියන්නේ යෝ තස්සායේව තණ්හාය අසේද විරාග නිරෝධෝ ඡාගෝ පට නිස්සග්වා මුත්‍ති අනාලයෝ මේ ඉන්ද්‍රිය ධර්මයන්ට ගෝචර වන සියලුම තණ්හා වෙදෙන කාරණා වලින් වෙනස් වීම අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ අත්තර දැමීමයි එහෙම ඇති වෙච්ච දිනයකට තමයි නිර්වාණ සම්පත්තිය ලබා ගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා නිරෝධ සත්‍යය ගැන ලබා ගන්න ක්‍රමයක් ඒ ශ්‍රේත අසේක කියන ආර්ය ශ්‍රාවකයන්ට දැනීමක් කියන්න ඕන. සිව්වනි කාරණේ තිබෙන්නේ නිරෝධය සඳහා යා යුතු මාර්ගයේ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමයි. එයකට අපි මාර්ග සත්‍යය කියලා කියනවා. මඳුන් පිළිවෙතේ කියලා සඳහන් කරනවා. එහි අංගයේද පළවෙනි එකක් තියෙන්නේ සම්මා දිට්ඨිය කියන වචනයයි. ඒ අර්ථය පැහැදිලි කරන තරයේදී සඳහන් වෙනවා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියලා අපේ පොත්පත්වල සඳහන් වෙනවා. එහෙනම් එතන සම්මා දිට්ඨිය කියන්නේ තත්ත්වාබෝධයයි චතුරාර්ය සත්‍ය ගැන පැහැදිලි අවබෝධයයි. දුක්ඛ සත්‍ය හරියාකාර දනේනම් සමුදය සත්‍ය ගැන දන්නවා නම් නිරෝධ සත්‍ය ගැන අවබෝධයක් තිබේ නම් මාර්ග සත්‍යය ගැන දැනීමක් තිබෙනවා නම් එවැනි තැනැත්තා එහිම සම්මා දිට්ඨිය කියන වචනයට නම් වෙලා තිබෙනවා. පින්වත්නි සම්මා සංකප්ප කියලා කියනවා. මේ සමාජයේ ජීවත් වෙන හැම එක්කෙනෙක්ම ආර්ය ශ්‍රාවකයන් පමණක් නෙවෙයි දහමි සමාජයක් ශිෂ්ටාචාර ජන සමාජයක් ගත කරන කවුරු හෝ වේවා මේ කාරණා තුනකින් සම්පූර්ණ වෙන්න ඕනේ. යහපත් කල්පනා ශීර්ත්‍ය යටතේ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ තමාටත් අනුන්ටත් කරදරයක් හිරිහැරයක් වෙන කාම වස්තුන් වලින් වෙනස් වී යාම නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අනුන් මරන්නේ නැති විනාශ කරන්නේ නැති හොඳ චේතනාවක් පහළ වෙන්න ඕන අවිහිංසා සංකප්පෝ අනුන්ට කරදරයක්, හිරිහැරයක්, පීඩාවක්, හිංසාවක් කරන්න නැති කල්පනාවක් තියෙන්න ඕන. මේවා ශිෂ්ටාචාර ජන සමාජයක තිබිය යුතු විශේෂ ලක්ෂණයි. නිවන් අවබෝධයට පමණක් නෙවෙයි. ඒ නිසා ඒ ආර්ය ශ්‍රාවකයාට ප්‍රධාන වශයෙන් මේ කාරණා තුන තියෙන්න ඕන. කාම වස්තුන් වලින් වෙනස් වීම, අනුන් නොමරන අදහසෙන් කරුණා මෛත්‍රිය හිංසා පීඩා කිරීමෙන් වෙන්වීම කියන කල්පනාව. ඊළඟට සම්මා වාචා කියලා අදහසක් දෙලා කියනවා. මිනිසා භවනක් වේ ත්‍රිසං සත්‍යයා පවා යහපත් වචනයක් අහන්න කැමති. ඒවා තමයි සුභාසිතාච යාවාචා කියන්නේ. යහපත් වචන කතා කිරීම. ශීලාචාර සමාජය කියන උතුම් ලක්ෂණයක්. එහෙමනම් මේ කාරණාවලින් වෙනස් වෙන්න ඕනේ. මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පදාපා කියන මේ වැරදි කාරණා වලින් ආර්ය ශ්‍රාවකයා වෙන් වේ සිටින්න ඕන සම්මා වාචා කියන වචනේ ලබා ගන්නට නම් සම්මා කම්මන්තේ කියලා වචනයක් තිබෙනවා තමන් උපමා කොටගෙන අනුන් ගැන කල්පනා කරලා සමාජයේ කොයි කවුරුත් මේ කාරණා තුනෙන් වෙනස් වෙන්න ඕන ප්‍රාණඝාත අදත්තා දාන කාම මිත්‍යාචාරා අනුන් අනුන් විනාශ කරන අනුන් මරණ අදහසින් මෙන් වෙන්න ඕන. අත්තානං උපමං කත්වා නහලේය නඝාතරේ කියවා හැටියට තමා උපමා කොට අනුන් ගැන කල්පනා කරන්න ඕන. එහෙම කල්පනා කරොත් ජීවීන්ගේ ආරක්ෂාව ඇති කරනවා. ජීවීන්ගේ සපවිහරණය බලාපොරොත්තු වෙන තමා උපමා කොටගෙන. ඒ වාගේම අංශුදයක් කවදාකවත් සොරසිතින් වංචාවෙන් ගැනීමට කල්පනා කරන්නේ නැහැ. ඒ වගේම කාම මිත්‍යාචාරයෙන් වෙනස් වීමට හිතනවා. එහෙම කරපුවාම එයා සම්මා කම්මන්ත කියන අංගයට වැටෙනවා. සම්මා වායාම කියලා කියන්නේ ආර්ය ශ්‍රාවකින් හෝ වේවා ගිහි පැවිදි කිනම් කෙනෙක් හෝ වේවා තමාගේ අභ්‍යන්තරයේ ඇතිවලා තිබෙනා වූ පාප ධර්මයන් නැති කර ගැනීමට අමුතුවෙන් පාප ධර්මයන් ඇති නොවීමට සියද කුසල ධර්මයන් රැකගැනීමට අමුතුවෙන් කුසල දහම් වැඩි වීමට උත්සාහ කිරීමයි. ඒ උත්සාහය ඊටමත් වැදගත් දෙයක් වෙනවා. එහෙ කිරීමෙන් එවැනි දැනත්තාත් ආර්ය අශ්‍රාවකයෙක් බාටපත් වෙනවා. සම්මා ආජීවයෙන් දක්වලා තිබෙනවා දැහැමිය මිනිස්යා ජීවත් වේතු හැටි කාටවත් හිරිහැරයක් කරන්නේ නැතුව මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණ හදවතේ තබාගෙන අනුන්ගේ යහපතට තමන්ගේ යහපතට ධාර්මික ජීවිතයක් සකස් කර ගැනීම වැරදි ක්‍රියා මාර්ග වලින් වෙන් වීමයි මෙහි සඳහන් කරන්නේ සම්මා ආජීවය කියලා සම්මා සතියෙන් දක්වලා තිබෙනවා යාම් මේ මිදොම් මිතුම් ආදී හතර ඉරියව් වගේම සත්‍ය බෝධිපාක්ෂික ධර්ම විශේෂයෙන් හතර හටිපත්ඨානේ පිළිබඳව මෙනෙහි කිරීමෙන් කටයුතු කිරීම බුද්ධිමත් ක්‍රියා කිරීම හොඳින් හොඳ සිහියෙන් කටයුතු කිරීම කොයි කාගේ යහපතට හේතුවක් වෙනවා ඒ වගේම සම්මා සමාධිය කියලා පෙන්වුවා කුසල චිත්ත ඒකාග්‍රත සමාධිය යහපත් අරමුණක හිත පිහිටුවා ගැනීම මේ කරන්නේ මාර්ග සත්‍යයේන කාරණා 8යි එහෙනම් මේ අනුව පේනවා සරියොත් මහ රහතන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට පැහැදිලි කරලා දුන්නේ තුන්වැනි අංකයක් හැටියට දුක්ඛ සත්‍යය හා සමුදය සත්‍ය, නිරෝධ සත්‍යය හා මාර්ග සත්‍යය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැබෙනවා නම් ඒ ලබා ගන්නා වූ තරත්තා සම්මා දිට්ඨිය කියන වචනයට නම් වෙන බවයි. මෙසේ මේ ධර්ම දේශනාවට අහුම්කම් දෙන භික්ෂූන් වහන්සේලා නැවත වාරයක් අහනවා සරියොත් මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි මේ කාරණා හැරෙන විට තවත් සම්මාදිට්ඨිය වීමට වචනයක් මොකුත් තියනවාද කියලා. ඒ වෙලාවේ මේ සරියොත් මහරහතන් වහන්සේ තවත් ඊට වැඩගත් කරුණු කීපයක් සඳහන් කරනවා. යම් කිසි ආර්ය ශ්‍රාවකයෙක් මේ ලෝකයේ පහළ වෙච්ච මහා දාර්ශනිකයන් වියතුන් ආගමික නායකයන්ගේ සොයාගැනීමට ප්‍රත්‍යක්ෂ ඥානයට තුලින් දුන්න කාරණා දෙකක් ගැන ලෝකයේ පහළ වෙච්ච බොහෝ දෙනෙක් කල්පනා කළා මේ සමාජයේ ප්‍රකටව දකින්න කාරණා දෙකක් තියෙනවා ඒ කාරණා දෙක ඇතිවීමට හේතුව කුමක්ද ඒවා නැති කරගන්න ක්‍රමය කුමක්ද කියලා ඒ කාරණා දෙක තමයි ජරාව හා මරණය කියන කාරණා දෙක. මේ දෙක නැති කර ගැනීම ක්‍රමයක් හොයාගන්න ලෝකේ බොහෝ දෙනෙකුට අමාරු වුණා. එහෙත් තථාගත බුදුරජාණන් වහන්සේ මේ කාරණා දෙය ගැන පැහැදිලි අවබෝධයක් දුන්න හැටි සරියොත් මහරහතන් වහන්සේ දේශනා කළා. එහෙමනම් යම් ආර්ය ශ්‍රාවකෙක් ජරාව හා මරණය කියන කාරණාදය ගැන තත්ත්වබෝධයක් තිබෙනවාද? ඒවා ඇතිවීමට හේතුව දන්නවාද? ඒවා නැති කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය දන්නවාද? ඒ සඳහා යා යුතු ක්‍රියාමාර්ගයේ මාර්ග සත්‍යය ගැන දන්නවාද? එසේ දන්නවා නම් ඒ අයත් සම්මා දිට්ඨිය වෙන බව දේශනා කළා. දැන් මෙහි ජරාවේ සඳහන් කරන්නේ කුමක්ද? ජරා ජීරණතා ඛණ්ඩිච්ඡං භාදිච්ඡං වරිච්ඡතා ආයිනෝ සංහානි ඉන්ද්‍රියාණං පරිපාකෝ අයං උච්චතාවසා ජරා අර මුලින් සඳහන් කළ අපිට හැමදෙනාටම තියෙන අසකන දිවනාසයේ ශරීරයේ හිත ආදී මේ අපේ ඉන්ද්‍රියංගේ පරිපාකත්වයේ මේරීම් බවට යාම දිරාපත් වෙන ක්‍රමේ හිසගේ පැසී ගියා නම් ඇඟට වැටුණා නම් ඇස් නොපෙනී ගියා නම් කන් නොයසී ගියා නම් සෝද තේරුම් ගන්න බැරි වුණා නම් රසයක් අවබෝධ කරගන්න බැරි වුණා නම් ස්පර්ශය ගැන දැනීමක් නැති වුණා නම් සිතේ ඇලෙන අදහස් ගැන කල්පනාවක් නැති වුණා නම් මේවා විකලත්වයටපත් වුණා නම් ජරාවටපත් වුණා නම් ඒ ජරාවටපත් වෙච්ච බව ආර්ය ශ්‍රාවකයා දැනගෙන සිටින්න ඕනේ මේ ජරාව ඇතිවීමට හේතුව කුමක්ද කියලා. ඒ වගේම මරණය ගැන කල්පනාවක් තියෙන්න ඕන. චුති දවනදා බෙහෙදෝ අන්තරධානං මච්චු මරණං කාල කිරියා කන්දානං බෙහෙදෝ කලේ බරස්සනික්ඛේප ඉදං උච්චතාවසා මරණං. සාසනකෙන් සාසනක තත්ත්වයක් ලබා ගැනීම ප්‍රතිසන්දියක් ලබා ගැනීම. කාල කිරියා කන්දානං බෙහෙදෝ ස්කන්ධයන්ගේ බිඳී යාම. ආයතන පහළ වීම ආදී නොයෙක් කාරණා බිහදහන් වෙනවා. ඒ නිසා ජරාව වගේම මරණය ගැනත් අවබෝධයක් තියෙන්න ඕන. එහෙමනම් යම් ආර්ය ශ්‍රාවකෙක් ජරාව කියන්නේ මේවයි, දිරා යන්නේ මෙහෙමයි, මරණය කියන්නේ මේකයි, ජරාවයි මරණයන් දෙක ඇති වෙන්නේ මොනවා නිසාද? ඒවා නැති කරගන්නේ කොහමද? ඒ වාගෙන් ලැබෙන ප්‍රතිපදාව කුමක්ද? ඒ සඳහා යා යුතු මාර්ගය මොකක්ද කියලා ඒ අයට අවබෝධයක් තියෙන්න ඕනයි කියලා මෙහි සඳහන් කරනවා. දැන් මේ කාරණා කාරණා දෙකත් හරියාකාර දන්නවා නම් ඒ තනත්තා සම්මා දිට්ඨිය කියන වචනයට අයත් වෙනවා. මේ නගට ස්වාමීන් වහන්සේලා නැවතත් අහනවා ස්වාමීනි තවත් යම් කිසි කාරණයක් තියෙනවාද? ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨිය වීමට තව කාරණයක් තියෙනවා ඒ මොනවාද? ජාතිය පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් ඒ වගේම මේ ජරා මරණ දෙක ඇති වෙන්නේ කුමක් නිසාද කියලා අහුවම ඒවාට පිළිතුරක් දෙනවා භවයේ පිළිබඳව අවබෝධයක් තියෙනවාද කියලා. කාම භව විභව කියලා අපි ලෝකවල තුනක් ගැන කරුණු අවබෝධ කරගෙන තිබෙනවා. මේ භවය ඇති වෙන්නේ ඇයි කියලාත් අහනවා. භවයේ තියෙන නිසා තමයි ජාති හා ජරා මරණයක් දෙකක් නැති වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ භවයේ ඇති උනේ ඇයි කියලා නැවත වාරයක් අහනකොට පිළිතුරක් දෙනවා අපි හැමදෙනා තුළම තියෙනවා දැඩිව අල්වා ගැනීමේ ක්‍රමයක් ඒ දැඩිව අල්වා ගන්නවා කියලා කියන්නේ අපි ඒකට සඳහන් කරනවා උපාදානයි කියලා. දැඩිව අපි මේ දේ හොඳයි මේ දේ හොඳයි කියලා ප්‍රේදනකයි කියලා දැඩිව අල්වා ගන්නවා. දැන් අපි ලස්සන රූපයක් දැක්කම මෙහිදී හඬක් ඇහුනම ඒ හැම දෙයකදී අපේ හිතේ බැඳීමක් ඇති වෙනවා. ඒ නිසා මේ දේ මට අවශ්‍යයි අවශ්‍යයි කියලා ඒ රූප කලාපයක් දැක්කාම එහිදී අපි දැඩිව ගැනීමට කියනවා උපාදානය කියලා. දිට්ඨෝපාදාන, අට්ඨෝපාදාන යනුවෙන් මේවා කර්ම කීපයක් දක්වලා තිබෙනවා. එතකොට භවයක් ඇතිවන්නේ මක් නිසාද? උපාදානය කියලා දැඩි ග්‍රහණයක්, දැඩි අල්වා ගැනීමක් නිසා. ඊළඟට සඳහන් කරනවා මේ උපාදානයේ ඇතිවීමට ස්වාමීන් තවත් කාරණයක් තියෙනවා. ඔව් තව කාරණයක් කියනවා ඒ තමයි බොහෝ දෙනා තුළ පැතිරෙන තණ්හාව හැවත් ආසාව. දැන් මේ තණ්හාව තමයි ප්‍රතිසන්දියක් ලබා ගැනීමට බොහෝ දේන් උපකාරී වෙනවයි කියන්නේ. මේ තණ්හාව ඇතිවෙන්නේ කොමක් නිසාද? ප්‍රත්‍යජන ජනතාව තුළ තියෙනවා ඉන්ද්‍රියන්. මේ ඉන්ද්‍රියන්ට ගෝචර වන රූප කලාප තියෙනවා. ඒවා එක එක ඇතිවීමෙන් ආසාවක් ඇති වෙනවා. ඒ තණ්හාව තමයි සියලුම කරදර හා හිරියර පීඩා වලට සසර දික්වීමට මූලික වන්නේ. එහෙමනම් ජරා මරණයේ සිට භවයේ දක්වා කාරණා කියලා උපාදානයක් කියලා දරිව අල්වා ගන්නේ අප සිත තුළ වෙන්නා වූ තණ්හාවයි කියලා ප්‍රකාශ කළා. මේ තණ්හාව ඇතිවන්නේ කුමකද කුමන හේතුවක් නිසාද කියලා අහපුවාම ඒකට පෙන්වන්න කරලාකට මූලික කාරණය තමයි වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාවක් ඇති වෙන්නේ කුමක් නිසාද? අර මුලින් සඳහන් කළ ඉන්ද්‍රිය ධර්මයන්ට ගෝචරවන ඇහැට රූපය, කනට ශබ්දය, නාසයට ගඳ සුවඳ, දිවට රස චිත්ත, ශරීරයට ස්පර්ශය, හිතට දැනීම. මේවා කෙරෙහි ඇති වුණාම අපිට ආශාවක් ඇති වෙනවා ඒ ආශාව තමයි මෙතන තණ්හා වේ කියලා කියන්නේ. එතකොට තණ්හාවට මුල් වෙලා තියෙන්නේ මොකද්ද? වේදනාවයි. සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාවේ කියලා වේදනාවත් විවිධාකාරව පැති. ඊළඟට නැවතත් ස්වාමීන් වහන්සේලා අහනවා ස්වාමීනි තවත් කියනවාද සම්මාදිට්ඨි වචනේ පාවිච්චි කරන්න හේතුවක් තිබෙනවා. ඒ තමයි පස්සෝ හෙවත් ස්පර්ශයයි. මොකද මේ ඉන්ද්‍රියන් වල ගැටීමෙන් අරමුණු කරෙහි ආසාවක් ඇති වුණාම ස්පර්ශය ඒක තමයි අර වේදනාවක් ඇතිවීමට හේතුවක්. එහෙනම් මේ වේදනාවක් ඇති උනේ ස්පර්ශය නිසායි. සැප වේදනා, දුක් වේදනා, සෝමනස්ස, දෝමනස්ස වේදනාවන් ඇති වී තිබෙන්නේ මේ ස්පර්ශය නිසායි කියලා දේශනා කළා. ස්වාමීනි තවත් කාරණයක් කියනවා. තව කාරණයක් කියනවා මොනවද? සලායතන. සලායතන නිසා තමයි සලායතන හේතු වුණා ස්පර්ශයක් ඇතිවීමට. සලායතන කියවෙත් ඒ විදිහට ඇහැ කන දිව නාසය ශරීරයේ හිත. මේවාට මේ ආයතන කියන මේවට අරමුණු එකතු වෙනවා. හොඳ අරමුණු ආවම එක විදියක් නරක අරමුණු ආපුවම තා විදයක් හොඳ දේ කෙරෙහි ඍජු වීමක් සහ ආසාවක් තණ්හාවක් ඕනම කෙනෙකුට ඇති වෙනවා. ඒ නිසා <clears throat> සලායතන ඇතිවීමෙන් ස්පර්ශයක් ඇති වෙනවා. මෙහෙම දේශනා කරගෙන ගිහිල්ලා අහනවා ස්වාමීනි මේ සලායතන ඇති වෙන්නේ ඇයි? මේවා ඇති වෙන්නේ නාමය හා රූපය නිසායි. එතකොට රූප කලාව ඇතිවීමෙන් තමයි සලායතන ඇති වෙන්නේ ආයතන ආරම්භ වෙලා ඇති වෙන්නේ රූප කලාපේ. ඊළඟට අහනවා මේ රූප කලාප ඇතිවීමටත් යම් කිසි හේතුවක් තියෙනවාද කියලා. එතෙන් දෙපෙන්වුම් කරනවා විඥාන පත්‍ය නාම රූපං කිය. චක්කෝ විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ආදී වශයෙන් ඒ විඥානයේ සඳහන් කරලා තියෙනවා. විඥානය නිසා තමයි නාම රූප ඇති වෙලා තිබෙන්නේ. එහෙමනම් නාම රූප වලට හේතුව කුමක්ද? විඥානයේ පහළ වීමයි. එතෙන් ධ්‍යානවා ස්වාමීනි තවත් මේකට කාරණයක් තියෙනවාද? එවේදී පැහැදිලි කරනවා විඥානයේ ඇති උනේ මෙන්න මේවා නිසායි. මොනවද? එකතු කිරීම රැස් කිරීම යන අර්ථය උඩ තියෙන සංඛාර නිසායි. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. කයෙන් රැස් කරන දේවල්, වචනයෙන් සංස්කාර කරන දේවල්, හිතෙන් නැතිවන දේවල්. මේ සංඛාර නිසා තමයි විඥානය කියනක පහළ වෙලා තිබෙන්නේ. ස්වාමීනි තවත් කාරණයක් තිබේනේ. එතකොට පෙන්වුම් කරනවා තවත් මේවාට හේතුවක් තිබෙනවයි කියලා. ඒ තමයි අවිද්‍යාව. අවිද්‍යාව විද්‍යාව පහළ වීමට අවිද්‍යාව නැති කරන්න ඕන. එහෙම අවිද්‍යාවේ කියන්නේ සතර සත්‍යයේ පිළිබඳව හරි හැටි අවබෝධයක් නැතිවීමයි. ඊළඟට මේ අවිද්‍යාව ඇතිවන්නේ කුමන පදනමක් ඇටදේද කියවම ආසව සමුදයෝ අවිද්‍යා කාමාසව භවාසව විත්තාශ්‍රව අවිද්‍යාශ්‍රව මේ ඕගදරණ ධර්මයන් නිසා අවිද්‍යාව ඇති වුණා අවිද්‍යාව නිසා සංඛාර ඇති වුණා මේ නිසා විඥාන ඇති වුණා විඥාණයෙන් නාම රූප එයින් සලායතන ස්පර්ශය වේදනාව සංහාව උපාදාන භව යාති ජරා මරණ ආදී වශයෙන් මේ කාරණා සඳහන් කරලා තියෙනවා මේ සියලුම කාරණා වලින් සඳහන් කරන්නේ සම්මා දිට්ඨි සූත්‍රයේන පරිදි සම්මා දිට්ඨිය කියන වචනේ ආර්ය ශ්‍රාවකයා ලබන හැටි පෘථග්ජන ලෝකේ සාධනෙන් බැහැර අයත් කර්මඵල විශ්වාසයක් ලබනවා නම් ඒ ආයතත් සම්මා දිට්ඨි නාමයේ ලවන්න පුළුවන්. ඒ වුණත් සේක රසේක ආර්යයන් වහන්සේලා තමයි ලෝකෝත්තර වශයෙන් මේ සම්මා දිට්ඨි කාරණය ලබා ගන්න. මේ අනුව අවිද්‍යාව මුල් කොටගෙන ජරා මරණයෙන් කෙලවර වෙන කාරණා 14ක් ඔස්සේ සම්මාදිට්ඨි කියන වචනේ විවරණය කරමින් සරියොත් මහරහතන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට කාරණා දක්වලා තිබෙනවා. මේ සූත්‍රයේන සාරාංශයක් වශයෙන් අපි සලකලා බැලුවොත් සමාජයේ ජීවත් වෙන සෑම එක්කෙනෙක්ම යම් යම් කාරණයක් පිළිබඳව Tamanට අවබෝධයක් තියෙන්න නිවැරදි දැනීමක් දැකීමක් ඒ ප්‍රඥාව මත යවත් ආબોධ කරගත්තාම තමයි තමන් නිවැරදි මාර්ගයේ ගමන් කරන්නේ. නිවැරදි මඟ හොයාගෙන ඒ මාර්ගයේ ගමන් කරනවා විතරක් නෙවෙයි තමන්ගේ අනුගාමිකෙන් ඒ මාර්ගයේ යවන්න පුළුවන් වෙන්නේ තමන් හරි අවබෝධයක් ලබා ගත්තාට පසුයි. ඒ නිසා නිවන් දකීමට පමණක් නෙවෙයි සම්මා දිට්ඨිය ප්‍රිය යුත්තේ සමාජයේ ජීවත් වෙන කුඩා ළමයි තරුණ තරුණියන් වැඩිහිටියන් විවිධ කරාදිරමේ ගිහි පැවිදි කවුරුත් ප්‍රත්‍යක්ෂ ඥානෙන් සත්තාව වෝදෙන් හරියට ක්‍රියා කළොත් කිසිම දනක කරදරයක් හිරිහැරයක් පීඩාවක් නැතුව නිර්වාණගාමී ප්‍රතිපදාවට යනවා පමණක් නෙවෙයි ශිෂ්ටාචාර ජන සමාජයක් ඇති කිරීමට පුළුවන් බවයි මේ සූත්‍රය අනුව හඳහන් කරන්න තිබෙන්නේ ඒ නිසා පින්වතුනි අද මේ සඳහන් කළේ සරියුත් මහ රහතන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී භික්ෂූන් වහන්සේලා සහ ප්‍රශ්‍රේද පිළිතුරක් වශයෙන් සම්මා දිට්ඨි වචනය පදනම් කරගෙන කාරණා 14ක් ඔස්සේ ධර්ම කරුණු විවරණය කිරීමයි. ඒ කෙටියෙන් කල්පනා කරලා බැලුවත්, විවරණයක් කරලා බැලුවත් අද මේ ධර්ම දේශනාවේ මුලින්ම සඳහන් කළා යම් කිසි ආර්ය ශ්‍රාවකයෙක් අකුසල ධර්ම දන්නවාද? අකුසල ඇතිවීමට මූලික හේතු දන්නවාද? කුසල ධර්මයන් දන්නවාද? කුසල ඇතිවීමට හේතු දන්නවාද කියන පළවෙනි කාරණා. දෙවෙනි අංකය පැහැදිලි කළා. කබලින්කාර ආහාරය, පස්ස ආහාරය, මනෝසංචිත ආහාරය විඥාන ආහාරය කියන හතර ආකාර ආහාර පිළිබඳව ආරම්භය හේතුව නිරෝධය ප්‍රතිපදාව දන්නවා නම් එවැනි යත්තන්ද තුන්වෙනි අංකයට පැහැදිලි කළා දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය යන හතර සත්‍ය පිළිබඳව පැහැදිලි අවබෝධයක් දන්නවා. ඒ සමුදය දන්නවාද? ඒ නිරෝධය දන්නවාද? නිරෝධ ගාමිනී ප්‍රතිපදා දන්නවාද කියලා තුන්වෙනි ආකාරයෙන් පැහැදිලි කළා. අන්තිමට සඳහන් කළා ජරා මරණයෙන් පටන්ගෙන පටිච්ච සමුප්පාද ධර්මයේ ප්‍රත්‍ය සමූහයක් එකින් එකට හේතු වන බව. එයින් සඳහන් කරලා තියෙනවා මිත්‍යා දෘෂ්ටියක් නැත ආත්මයක් ජීවයක් කියන එකක් නැත පරමාර්ථ වශයෙන් සත්‍යයේ පුද්ගලයෙකු නොමැති බව පෙන්눔 කරලා තියෙනවා බෞද්ධ දර්ශනය හැටියට. ඒ අනුව ජරා මරණයට හේතුව ජාතිය, භව, උපාදාන, තණ්හා, වේදනා, පස්සෝ, සලආයතන, නාම රූප ඒ වගේම විඥාන, සංඛාර, අවිජ්ජා යන කාරණා ආපස්තුවට වරින් වර පෙන්වුම් කරලා කියනවා. පින්වත්නි, එම නිසා මේ වේලාවේදී අද මේ ධර්ම දේශනාවෙන් ඔබ මතක් කරගන්න ඕනේ සම්මාදිට්ඨි වචනයට දීපු අර්ථ රාශියක් සම්මාදිට්ඨි සූත්‍රය ඔස්සේ සරියොත් මහරහතන් වහන්සේ පෙන්눔 කළ ආකාරයයි මේ සඳහන් කරලා තිබෙන්නේ. ඒ නිසා සද්ධාවන්ත පින්වතුනි මෙම ධර්ම දේශනාව ඔස්සේ නිවැරදි සමාජයක් ගොඩනැගීමට හැම එක්කෙනෙක්ම ප්‍රඥාවට නොවනට මුල් තැනක් දීමෙන් හැම කෙනෙක්ම ක්‍රියා කරන හැටියට අපේ ඉතා කරුණාවෙන් ඔබ හැමට මතක් කර සිටිනවා. ඒ නිසා මේ වේලාවේදී අද සම්මාදිට්ඨි සූත්‍රයෙන් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමදෙනා ඉතා පිං රාශියක් ලබා ගත්තා. මේ ලබා ගත්තා වූ පිං පිං මළගිය ඥාතීන්ටත් ඔබටත් හැමදෙනාටම ජීන් කාටත් අමා මහ නිවන් සුවත් වේවායි කියලා ප්‍රාර්ථනා කරමු. आकाशट्टाजमुङ्मट्टः देवानागामहिद्रिका पुण्यन्तम् अनुमादित्वा चिरं रक्खन्तु लोक सासनम् आकादट्टाजमुम्मट्टः देवानागामहिद्रिका पुण्यन्तम् अनुमोदित्वा चिरं रक्खन्तु लोक सासनम् आकाशट्टाजमुम्मट्टः देवानागामहिद्रिका पुण्यन्तम् अनुमोदित्वा चिरङ्ग्रक्षन्तु लोक सासनम् ධර්ම ශ්‍රාණාදී කිරීමෙන් ලබන පින්බලෙන් හැම දෙනාටම අතිවතුම් අමා මහ නිවන් සම්පත් ලැබේවා ධර්මදේශනා ප්‍රයත්තු අද දේශකයන්න් වහන්සේ කොළඹ නවකෝලේ සහ නවතොටමුණේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍යපාද වෙලේ ගම්මැද්දේ විමල ජෝති නායක ස්වාමීන් වහන්සේ